දහි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ඒ කියන්නේ අපේ වැඩමුළුවේ දෙවෙනි දවසටත් ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. සිළුම දිනායි ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදු කාර්යයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තං කිං මඤ්ඤසි මාළුං කිය පුත්ත යේතේ චක්ඛු විඤ්ඤාය රූපා අදිත්තා අදිත්ත පුබ්බා නච පස්සසි නච තේ හෝති පස්සේ යන්ති අත්තිතේ චත්තරාගං වා පේමං වා චන්தோ ආතිති නෝ හේතං භන්තේති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුව සඳහා මේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රය ඉදිරින් තියාගත්තා වැඩමුළුවේ මාතෘකාව වශයෙන් මාතෘකා සූත්‍රයේ පසින් ඒක සංයුක්ත නිකායේ සංයුත් සලායතන වර්ගය සහ සංයුත්තේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක්. ඉතින් තියෙන්නේ අපි ඊයේ මතක් කරගත්ත විදිහට කාරණාවට හිත යොමු කරවීම සඳහා නැත්නම් මානසිකාර යොමු කරවීම සඳහා සර්වචන් වහන්සේ සහ මේ මාළුක්‍ය පුත්තු කියන වයසට කියලා පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ අතර ඇති වෙච්ච දෙපසක්. ඒ දෙපසහරහා සරුවචන් වහන්සේ ඒ මාළුක්‍ය පුත්තු ස්වාමීන්ගේ හිත අදාළ මාතෘකාට යොමු කරනවා. ඉතින් මෙතන ඉස්සල්ලා ඒ දෙපස ආරම්භයේදී වෙච්ච කතාවලින් පස්සේ සර්වඥාන් වහන්සේ අහන ප්‍රශ්නේ තමයි අපි දවසේ මාත්‍රකාවකින් ඉදියෙන් තිබ්බේ තංකින් මඤ්ඤසි බාලුක්‍ය පුත්. බාලුක්‍ය පුත් ඔබ මොකද හිතා? මොකද්ද ඔබේ කල්පනා මං ඥාන ප්‍රශ්නට යේතේ චක්කු විඤ්ඤාය රූපං. මේ ලෝකේ තියෙනවා ඇහැට දැනෙන්න පුළුවන් සතහන් සාවර්ණ જાති. ඔය චක්කු විඤ්ඤාය රූප කියලා කියන නැත්නම් ඇහැ කුචු කවන්න පුළුවන්. නැහැ අවසන්න පුළුවන්. ඇහැට පණිවිඩයක් දෙන්න පුළුවන් රූප තියෙනවා චක්කු විඤ්ඤය රූප ඒවට අපි රූප රූප කියලා නම් කරනවා පටලවිල්ලක් ඇති නොවීම සඳහා ඒ මොකද එක විදිහකට පංචස්කන්ධය නම් කරනකොට රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියලා නම් කරනකොට ඒ රූප කියන කොටස ඇතුලේ නැත්නම් ඒ මිතියේ ඒ පොදියේ රූප රූප තියෙනවා ශබ්ද රූප තියෙනවා ගන්ධ රූප තියෙනවා රස රූප තියෙනවා පුට්ඨබ්බ රූප තියෙනවා ඒ නිසා එතන රූප කියලා කියන්නේ නාම නොවන කියන අදහස. ඒ අතරේ ඒ රූප කියන ස්කන්ධය ඇතුලේ කන්ද ඇතුලේ ගොඩ ඇතුලේ මේ රූප රූප කියන කොටසක් තියෙනවා. සද්ද රූප කියන જાතියකුත් තියෙනවා. ගන්ධ රූප, රස රූප, පොට්ටප්ප රූප. ඉතින් මෙතනදී මේ චක්කු විඤ්ඤාය රූප කියනකොට විශේෂ අවධානය යොමු කරන්නේ රූප රූප විශේෂයි. මේ රූප රූප තව ටිකක් සරල කරලා ගත්තොත් ඇහැට දැනෙන වර්ණ සහ සටහන් මුළු ලෝකෙම තියෙන්නේ මේ වර්ණ සහ සටහන් වල විවිධත්වයක්. ඉතින් අපි එකින් එක එකින් එක බල බල ඉන්නවා. බැලුවත් ඔය ඒ තියෙන්නේ සීමිත වර්ණ ප්‍රමාණ සහ ඒ සටහන් තෝගයක්. ඉතින් අපි ඒ සටහන් සහ වර්ණ අනුව ඒ රූපෙට නම් දෙනවා. එන්නේ වගේ චක්කු විඤ්ඤාණය රූපයක් ගැන හිතන්නේ කියලා කියනවා මේ බාලෝකේ පුත්තු ස්වාමීන් වහන්සේට ඒකලා කියනවා එහෙම ලෝකේ තියෙනවා ගොඩාක් වගේ වර්ණ සහ සටහන් ඒ සටහන හෝ වර්ණය Taman අදිත්ත පුබ්බං කදාවත් කරන්නේ. ඒ වගේම අදිත්තා ඒ දැන් පෙනෙමිනුත් නැහැ. දැන් දකින්නුත් නැහැ. දැන් දකිමිනුත් නැහැ. ඊට ඉතලා දැකලත් නැහැ. නපස්සති දැන් බලන්නෙත් නැහැ. ඉස්සරහට බලන්න වෙන්නෙත් නැචතේ හෝති පස්සේ යන්ති කවදා හෝ මට ඒක දකින්න වෙයි කියලා එහෙම සංකාවකුත් නැහැ. අත්තිතේ හෝති චන්දෝ වා රාගෝ වා පීමං වා. අනිවෙනි ඇහැට මුලිච්ච වෙන්න පුළුවන් රූප කොටාස තියෙනවා කියන විශාල කොටාසයක් මේ පුංචි කොටාසයක් නෙවෙයි විශාල කොටාසයක් තියෙනවා අපි කවදාවත් දැකලත් නැහැ දකිමිනුත් නැහැ බලමිනුත් නැහැ බලන්න වෙන්නේ නැහැ අන්න එවැනි ඇසූ විරු නැති නොදුටු නොබැලු රූපකින් කවදාකවත් ඒ විශේෂයි ඡන්දයක්වත් රාගයක්වත් ප්‍රේමයක්වත් හට ගන්න පුළුවන්ද කියලා ඒක අනේ මට ඒක පිළිබඳ ඡන්දයක් කාම ඡන්දයක් කියලා කියමු. පටිගර කාම ඡන්දයක් පහළ වෙයිද? දැකම නැති රූපයකට. රාගයක් පහළ වෙයිද? ප්‍රේමයක් පහළ වෙයිද කියලා. ඉතින් එතනදී කෙටි පශ්චාත් උත්තර දෙන්නේ ඒ මාළුක පුත්තු ස්වාමීන් වහන්සේ නොහේ තම්බන්තේ නොදුට රූපකින් කාදාත් කෙලෙස් හටගන්නේ නැහැ. නොබලන රූපකින් කාදාස් කෙලෙස් හටගන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපට රූප વિશે ගත්තොත් එහෙම නැත්නම් මේ රූප රූප කියන વિશે ගත්තොත් නැත්නම් වර්ණ සංඛාන ගත්තොත් ලෝකයේ තියෙන විශාල රූප කන්දරාවෙන් කෙලස් නොහට ගැනීමේ උප්පත්ති වාසනාවක් අපිට තියෙනවා. උපදිනවන රාගය ප්‍රේමයක් ඡන්දයක් මේ දැන් පේන ටිකෙ විතරයි. ඒක නිසා කෙනෙකුට පුළුවන් නම් තේරුම් ගන්න රූප තියෙන තාක් අපිට කරදර කරන්නේ රූප තියෙන තාක් අපිට කෙලෙස් උපදවන්නේ ඒ නිසා ලෝකේ තියෙන තාක් රූප මත භාවනා කළ යුතු නැහැ කෙලෙස් උපදවන්නේ නැති නිසා යම් විදියකට දැන් බලමින් දැන් පෙනෙමින් තියෙන රූප ටිකක් තියෙනවනම් ඒ ටිකෙන් විතරයි ඡන්දයක් ඡන්දයක් පහළ වෙන්නේ රාගයක් පහළ වෙන්නේ ප්‍රේමයක් පහළ වෙන්නේ ඒ නිසා අපිට ඒ බව දැනගන්න පුළුවන් නම් මම දැන් ඉන්නේ රූප බලමින් කියලා. අපිට හිතා ගන්න පුළුවන් මේ මොහොතේ මොන විදිය රාගයක්ද මොන විදිය ප්‍රේමයක්ද මොන විදිය ඡන්දයක්ද පහළ වෙන්නේ නැත්නම් මොන විදිය කෙලෙසයක්ද පහළ වෙන්නේ නැත්නම් කනකොට රාත්තල් ගන්න කිරලා කන්න පුළුවන්. ඒක නිසා කෙනෙකුට පුළුවන් නම් වර්තමානයේ සිදුවෙන මේ පේන පේන හෝ දකින්න දේ පිළිබඳව අවදි වෙමින් ඉඳ සත්‍යමත් වෙන්න අප්‍රමාදී වෙන්න ඒ කෙනාට දැනගන්න පුළුවන් උපදින තාක් ප්‍රේමයක් වන්දයක් ඡන්දයක් රාගයක් උපදින්නේ මේ වර්තමාන මොහොතේ විතරයි. අතීත රූප සම්බන්ධය හෝ අනාගත රූප සම්බන්ධයෙන් අපි භාවනා කළ යුතුත් නෑ. කෙලෙස් උපදින්නෙත් නෑ. ඒවයි නිවන් ලබන්නත් බෑ. නිවන් ලබන්න පුළුවන් වෙන්නේ යම් තාක් කෙලෙස් උපදවන රූප වලින් පමණයි. ඒක නිසා භාවනා කර්මස්ථාන රාශියක් මේකෙන් අපට අතු කර ගන්න පුළුවන් යම් කිසි කෙනෙකුට මේ වෙලාවෙම රූප බලමින් ඉන්නේ සද්ධානව නෙවෙයි ගඳ බලනව නෙවෙයි රස බලනව නෙවෙයි පහස ලබනව නෙවෙයි හිතනව නෙවෙයි රූප බලමින් ඉන්නේ කියලා දන්නවනම් මේ රූප රූප විශේෂයෙන් අදිත්තං අදිත්ත පුබ්බන්න පස්සතිනතේ නච්චති හෝති පස්සියන්ති කියපෝ නොතුතු නොබැලූ රූපත් අපිට ගිනිමින් නැයි කරන්න පුළුවන් දැන් මේ වෙලාවේ මම රූප බලමින් ඉන්නේ කියලා දන්නවනම් ඒ වෙලාවේ එන සද්ද, ගන්ධ, රස, පහසයි ධම්ම කිනේ සියල්ලම ගිනවෙන් අයින් කරන්න පුළුවන්. එනිසා රූපයක් බලමින් ඉන්න බව දන්නවනම් ඒ කෙනාට මේ බුදුබණක් අහලා තියෙන කෙනාට ලුණු මිරිස් කන මොලයක් තියෙන කෙනාට එතන යෝන්සෝ මනසිකාරයේට නංගනවනම් යම් කිසි රූපයක් බලමින් ඉන්නවනම් ඒ බලමින් ඉන්න රූපේ පමණයි කෙලෙස් උපදවන්නේ ඒ මත පමණයි භාවනා කළ යුත්තේ නිවන් ලබනවා නම් හෝ අපායට යනවා නම් හෝ දෙකටම මේ කරා තියෙන රූපේ මමනයි ඒක අපිට පුළුවන් ද රූපයක් බලමින් ඉන්නකොට මම දැන් බලමින් ඉන්න බව දැනගන්න. ඒ දැනගැනීමෙන් ඇති වෙන ලාභය මොකද්ද? නොදතු නොබැලූ මේ දැනට බලමින් නැති කිසිම රූපයක් පිළිබඳ අපි කරදර විය යුතු නෑ හිත කරදර ගත යුතු නෑ රූපයක් බලමින් ඉන්න බව ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් නම් ඒදී ඇති මොහොතේ තියෙන ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලින් කෙලෙසෙන්නේ නැහැ ඉතින් ඒක නිසා කොහොමද රූපයක් බලමින් ඉන්නකොට ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂ වශයෙන් අස්පන අපිට මගේ හිතේ උපදින සා කෙලෙස් උපදවන්නේ දැන් මේ රූප ටිකේ මත මේ බලමින් ඉන්න රූප ටිකේ ඒ නිසා මම දැන් බලමින් ඉන්නවා කියලා සාතික කරගන්න කොහොමද ඕක තමයි අපිට තියෙන ප්‍රශ්නේ අපි ඇත්තටම බලමින් ඉන්නවද නැත්නම් හීනයක්ද එහෙම නැත්නම් මනෝ විකාරයක්ද එහෙම නැත්නම් සංකල්පයක්ද මේ අපි මේ බලමින් ඉන්න එක ඇත්තටම තියෙන එකක්ද එහෙම නැත්නම් සංකල්පයක්ද එතන මේ හීනෙන්ද ඉන්නේ මනෝ විකාරෙන්ද කියලා. අපි මේ බලමින් ඉන්න රූපේ පේනවා, තියෙනවා, තියෙන රූප බලනවා කියන එකෙන් තමයි භෞතික විද්‍යාව හැදිලා තියෙන්නේ. භවනා කරනකොට ඔබ මරපතල අභියෝගයට ලක් වෙනවා. අපිව බලන රූපේ තියෙනවද, තියෙන රූපෙද පේන්නේ කියලා. හොඳට විග්‍රහ කරලා බලුවොත් සර්වචනාංශේ ද්විතාන පස්සන සූත්‍රය වගේ තැන්වල කියනවා. කවම කවදාකවත් තියෙන දෙයක් ඒ විදිහට පුතත් ජනකට පේන්නේ නැහැ. පුත්තජනට පේනදී එතන ඇත්තෙත් නැහැ. කාලවරෙන්කෝ අපි බලන දේ එතන නැහැ. අපි දකින්නේ ඒ බලන දේට ආරූඪ කරපු එක. හැබැයි ආරූඪ කරපෙක එතන නැහැ. ඉතින් අපිට තාම මේ මට්ටමට ගියේ නෑ අපි මේ සූත්‍රේ. නමුත් මේ සර්වචන්සේ කොට පාදගෙන යන හැටි බැලුවොත් නොදකපු රූප නොබලපු රූප ගැන අපිට කරදර වෙන්න දෙයක් නැහැ. යම් වෙලාවක අපිට සාතිකන මම බලන්නේ මගේ මේ වෙලාවේ විඥානයේ තියෙන රූපවල කියලා නැත්නම් චක්කු විඥානේ බවටපත් වෙලා තියෙන්නේ කියලා. එතකොට ඒ දකින්න රූපේ නැත්නම් ඒ වෙලාවේ චක්කු විඥාණයට ගෝචර වෙන රූපය ඇත්තක්ද සංකල්පයක්ද මනෝ විකාරයක්ද හීනයක්ද කියලා කොහොමද අපි තහවුරු කරගන්නේ කියලා බැලුවොත් ඒ දේ කරන්නේ නැතුව අපි මේ පේන දේවල් ගැන කතා කරන්න ගියොත් අපි මොන තරම් පටලවිල්ලක පටලවෙන මොන තරම් විනිශ්චය අතින් වර්ධිනවද මොන තරම් මේ දෙන විනිශ්චය ඊගාව මොහොත වෙනකොට වෙන එකක් වඩපත් වෙනවා ඒ වෙනකොට විනිශ්චය කරනවා වෙනුවට ඒ දකින්න රූපයම මේක ඇත්තක්ද කියලා ඒකම නැවත බලන අනුපස්සනා කරන මානසිකත්වයේ තමයි මේ විපස්සනා භාවනාදි කෙරෙන්නේ. හැබැයි ඒකට පූර්විකාවක් තියෙනවා පෙරවදනක්. ඒ මොකද මේ රූප කියන විෂයෙහි නැත්නම් ඇහැ කියන විෂයෙහි එහෙම නැත්නම් අපිට කියන්න චක්කු විඥාණය කියන විෂයෙහි නැත්නම් චක්කු ස්පර්ශය කියන විෂයෙහි සම්පූර්ණ විශේෂඥ භාවය වශී භාවයක් ගන්නවා කියනක අමාරුම තැන. වෙන විදිහකට කියනවා නම් අපේ දවසේ අපි වැඩියෙන්ම මත් කරවන්නේ වැඩියෙන්ම කෙලෙස් උපදවන්නේ අපිව නොමග අරින්නේ ඇස් දෙකේ. ඒ නිසා සංවර කරනවා. ඇහි සිද්ධ වෙන යාන්ත්‍රණය දැනගන්නවා. ඇහි පිළිබඳ පොත් ලැබීමක් කරනවා. එහෙන් කොයි වෙලාවෙද කෙලෙස් උපදවන්නේ කියන එක සම්පූර්ණ වහලම තමයි මේ අපිව ඇස් දෙක වද බැඳගෙන ගෙනියනවා වගේ තමයි ගෙනියවිලා ගෙනියන්නේ. ඒක නිසා වැඩියෙන්ම කෙලස් උපදවන මාත්‍රකාවෙන් දැක ගන්නවා කියන විදිහට බැලුවොත් නම් මාළුන්ගේ පුත්‍ර සූත්‍රයේ තර්කයක් තියෙනවා. ඉදිරිපත් කිරීමේ තර්කණයක් තියෙන ක්‍රමයක් තියෙනවා. නමුත් යෝගාවචරයට භාවනාව පටන් අරගෙන අපි භාවනා කියන වචන පැත්තක දාන්නකො සතියට පටන් අරගෙන කොච්චර කාලයක් යයිද රූපයක් දකින්න වෙලාවෙදී දකින්න බව දැනගන්න දැනගෙන ඒ මොහොතේ එතන එතන පහළ වෙන කෙලෙස් ප්‍රමාණය මේ පමණයි කියලා මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න කොච්චර කල්යයිද කියලා බැලුවොත් ඒක ආධුනිකයාගේ පැත්තෙන් බැලුවොත් කවදාකවත් වෙන්නේ නැති එකක්. කරන්න බැරි තරම් සංකීර්ණයි. ඒ නිසා මේ රූපෙත් වැටෙන්නේ කායත් ඇහත් වැටෙන්නේ චක්කු විඥාන පැත්ත ඒ ඔක්කොම පද්ධති ගත්තම වැඩෙන්නේ කායानुපස්සනාවට තමයි චක්කු විඥාන කියන නාම ධර්ම. මේ ඇහැ වැටෙනකොට නැත්නම් රූප වැටක් ගත්තම කායानुපස්සනාවට වැටේ. ඒ කායानुපස්සනාවේ මේ රූපය පිළිබඳව නැත්තම් ඇහැ පිළිබඳව ඇහැ රූපෙට තියෙන බැඳීම සහ රූපයේ ඇහැට තියෙන බැඳීම පිළිබඳව අවබෝධ කරගන්න බැරි තරම් ඉතාමත්ම යොසුලුව ඒ කටයුතු සිද්ධ වෙනවා ඒක දුවන යන්ත්‍රයක් වගේ අපි ගත්තොත් ජිලිබල උත්පාදක යන්ත්‍රයක් සම්පූර්ණ වේගයෙන් දුවන ගමන ඒකට අදාළ වෝල්ටීයතාවයේ මෙහි 120යි ලංකාවේ නම් 230යි. ඇති වෙලා තියෙනකොට මේ මැෂින් එක වැඩ කරන හැටි බලන්න බෑ. බලන්න ගියොත් එකක් බලන්න බෑ යන්ත්‍රයේ දැතිරෝධයක් කරකිනකොට ඒක වලාකුළක් වගේ වෙන්නේ. ඒ තරම් දැති මාරු වෙනවා මේ රවුම ඇතුළත දැති කීයක් තියනවද? විනාඩියට 1500ක් රවුම කරකිනවා. ඒතර දැති වලට අත තිබ්බොත් එහෙම අත කඩලෙයි ඒ තරම් වේගයෙන් කරගෙන. ඇහැකට දැත්තකින් තව දැත්තකට මාතුනක් පෙන්වන්න බෑ. කෑම එකක් දුවනවා පෙන්වන්න බෑ. පිස්ටන් එකක් ඉහළ පාර යනවා පෙන්වන්න බෑ. ඒ තරම් ශීඝ්‍රයෙන් යනවා. අනිත් එක කරන්ට් එක වදිනවා. මැෂින් එක ඇරගෙන ගියොත් කරන්ට් එක වදිනවා. ඒ නිසා ඒක තියෙනකොට සම්පූර්ණ හල්ලකින් වහලා අනුතුරුදායකයි ළඟට යන්න දෙපයි කියලා ඔය එළියේ තියෙන අර පෙට්ටියක් වගේ ඒක තමයි. වැඩ ගන්න වෙලාවට දාන්න යන්න එපා. අත දැම්මොත් ගෝරි ගොඩයි. ඉතින් කවදා හරි ඒකේ ඒ හිතෙන යාන්ත්‍රණය දැනගන්නවත් ඕනේ නිවන් දකින්න. ඉතින් ඒක නිසා වැඩ කරද්දි මේ යන්ත්‍රයේ මේ ඇහැ සහ රූපේ එකතු වෙලා ඇති කරන මේ චක්කු විඥානය ස්පර්ශය ආදී දේවල් ගිහිල්ලා ඊට පස්සේ කියන පහළ වෙන වේදනාවට පස්සේ ඒ රූපේ කෙරේ ඇති වෙන රාග ප්‍රේම තණ්හා ඡන්ද රාග ප්‍රේම කියන දේවල් ඇති වෙන හැටි බලනවා කියන එක හරියට විදුලිය අත ගාලා අල්ලන්න හදනවා. කවි යන්ත්‍රය කරකිනකොට කොහොමද විදුලිය හැදෙන්නේ? ඒ විදුලිය අත තියලා බලන්න හදනවා වගේ. සාමාන්‍ය පොඩි තීර වෝල්ටේජ් එක 10 15 තියෙනකොට නම් ප්‍රශ්නයක් නෑ ඔක අල්ලලා බලත හැකියි. නමුත් 120 වෙනකොට 230 යනකොට චක්කමාරු. 230 වැදුනත් වංගටින් වැදිලා දකුණු කකුලෙන් එළියට ගියා නම් කරන්ට් එක හાર્ට් එක නතර කරගෙන යනවා. පංගතින් ආවට පස්සේ හાર્ට් එක හරහා යන්නේ. එතකොට ආය වෙනම හાર્ට් එකක් ඕනේ නැහැ. එතනින්ම සමාප්තයි වැඩේ. එතකොට මේ 230 වෙනකොට 440 වැදුනොත් 11000 වැදුනොත් 33000 වැදුනොත් 86000 1 ලක්ෂ 28000 වැදුනොත් ආදාහණයට වැඩි වියදම් කරන්න වෙන්නේ නැහැ. එහෙම වැඩේ ඉවරයි. ආය කවුරක්වත් ලඟ වෙන්න ඕනේ නැහැ. අලු ටික විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් ඒක නිසායි බුදුහාමුදුරට අනෙක් සියලුම දෙනා මේ ඇහි සිදුවෙන මේ වේග චලනය දිහා බැලීම කවදාකවත් භාවනාවක් වශයෙන් හෝ මනුස්ස මනසට අල්ලන්න පුළුවන් දෙයක් හෝ ඒක දැකීම හරහා නිවන් දකින්න පුළුවන් කියන එක දකින්න නැතුව හිතන්න නැතුව මේක මේ ලෝකේ නැති දෙවියන් වහන්සේ නමකට ඒ තරම්ම ශීඝ්‍ර ගමනක් සහ යෝසුළු වැඩක් වේගය නිසා මේක දේව නිර්මාණයක් කරලා තමයි තිබෙන්නේ. ඒ කියන්නේ සියලු අනුගාමිකව කිව්වත් ඇත්ත තමයි. ඔය කරන්ට් එක ඔය වගේ බර ගන්නක් ඇවිල්දී ඕක අත ගාලා හදන්න යන්න කරන්න බෑ. ඒක වෙනම කෙනෙක් කවුරු හරි කරන්න ඇති. ඒ නිසා අපිට මේක කරන්න බෑ කියලා. ඉතින් මේ සඳහා සර්වජන් වහන්සේට සිද්ධ වුණා. දැන් මේක කල හැක්කක් කියන්නේ. ඒ සඳහා සර්වජන්සට කියන්න සිද්ධ වුණා මේ වේග චලනයේදී මේක බලන්න බෑ. ඒ නිසා නැවතිල්ල මේක කෙරෙන්න දෙන්නේ. නිසා යෝගාවචරයට අපි නිතරම කියනවා කරන වැඩක් ඇස්වලින් රූප බලන විතරක් නෙවෙයි කරන වැඩ පොඩක් නැවතිල්ල කරන්න මේ යන්ත්‍රේ වැඩ කරන හැටි පොඩක් බලන්න. ඒ වගේම වෙනදී සතියෙන් කරන්න වෙනදා අවධානය යොමු කරන්න රූප බලන වෙලාවේදී බලන බව දැනගන්න. හැබැයි රූප බලනකොට රස විඳිනවයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම රූප බලන බව දන්නේ නැහැ. රස විඳින හැම වෙලාවෙම අපි බලන දෙයට මත් වුණාට පස්සේ මේ මත් වීම සිද්ධ වෙන ඇහෙන්ද කනින්ද නාසයෙන්ද දිවෙන්ද කියලා හොයන්න බෑ. මානය වැඩ කරන්නේ ඒ ශේෂ්ත්‍රේ. ඒකට කියනවා මනනන්දනීය රූප. පద్මාවති දැක්කොත් දැක්කොත් පద్මාවති ආලේ නොකරා බැරි. ඒකට මේ ආලේ යනතාක්කල් පద్මාවති නෑට. ඒක ඒක තුළ තමයි ಜಾතිය හෝ කිරීම සිද්ධ වෙන්නේ. ඒක තුළ තමයි අපි උදේ ඉඳලා ඇඳ වෙනකන් ඒ සඳහා ක්‍රියාකාරකම් කරන්නේ දැක්කොත් පත්මාවති. එතකොට ඒ වෙලාවේ මේ දැකීම හරහා මේක වෙන්නේ කියලා කොහොමඩක්වත් කරන්න බෑ. ඒක නිසා කමඨහනකට හරවනකොට ඒ දැකීමේ යාන්ත්‍රණය වේගය අඩු කරනවා කියන එක. නැත්නම් මේ ජෙනරේටර් එකේ වැඩ කරන හැටි කරන්ට් එක හදනවා බලන්න. ඒක අඩු වේගයෙන් දුවන්න. එහෙම නැත්නම් මේක පිටපොත්ත ගලවන්න ඉස්සර වෙලා ඒක වහලා තියෙන ගලවන්න ඉස්සලා වේගය අඩු කරලා බැලුවොත් විතරක් මෙතන කොටස් දෙකක් තියෙනවා. එක පැත්තකින් ගුණ ශක්තියක් ඇති කරනවා. අනිත් එකෙන් ඒ ගුණ ශක්තියෙන් විද්‍යුතිය ඇති කරනවා. ඒ ගුරු ශක්තිය ඕනනම් පෙට්‍රල් වලින් ගන්න පුළුවන්, ජල විදුලියෙන් ගන්න පුළුවන්, ඩීසල් වලින් ගන්න පුළුවන්. එක එක ක්‍රම වලට ගන්න පුළුවන්. වාහනයක් කරනකොට වාහනේ කියන බයිසිකල් වයින්කොට බයිසිකලකින් ඩයිනමික වැඩ කරනවා. ඒ පැත්තක් කියනවා. ඊට පස්සේ ඒකේ හැපැත්තේ විදුලිය ඇති වෙනවා. ආන්න කටුත් ඉගෙන ගන්න මේ අපේ යන්ත්‍රයේ වේගය අඩු කරන්න බැරිකම තියෙනවා. අපි තුන්නේ පුදුමාකාර වේගයකින්. අපි බලන්නේ වැහෙන රූප රූප වාහිනී. අපි ගිහිලා රූප බලනවා නෙවෙයි. රූපයගේ අපට වක් කරනවා විලා. ඉතින් වක් කරන රූපවල කටත් අරගෙන රූප බලද්දී මේ කටෙන්ද බලන්නේ ඇහෙන්ද බලන්නේ කියන එකවත් තේරෙන්නේ නැහැ. උගවදෙනකොට ඒවා බලහිනකොට කට නිකම්ම තල්ල පල්ලකට වැඩෙනවා. බලාගෙන ඉන්නවා ඊට පස්සේ බකන් නිලාගෙන ඉන්නවා වගේ පේනවා. ඉතින් එහෙම මට්ටමකදී මේ කෙනාට මේ චීත රූපයක්ද දකින්නවද පේනවද මේලා කන වැඩ කරන්නේ නැද්ද මේලා නාශ වැඩ කරනද කියන වගේ කලෙලියක් අදාකත් එන්න විදියක් නැහැ නමුත් අපිට ඕනේ නම් අපිට ඒක විෂදව බලා ගන්න ඕනේ නම් උපක්‍රම රාශිය තමයි සර්වචනාංශය අපට ඒ කමඨහන් දෙනවයි කියලා කරන්නේ ඒ සඳහා මේ මානුක පුත්‍රෝ වගේ සූත්‍රවල ඇහි පටන් ගත්තට ਸਰවචනංශිකේ දීර්ඝ කාලීන අභ්‍යාසයෙන් නැත්නම් මහබෝසතන් වහන්සේ නමක් විදියට අපි වෙනුවෙන් මනුස්සකයක් අරගෙන මේ කරපු ආර්ය පරිශ්‍රයෙන් උන්වහන්සේ මතක් කරනවා ඇහ කන නාසය දිව කය කියන ක්‍රමයට බැලුවොත් කෙලෙස් ඉපදීමේ යන්ත්‍රණය දකින්න පහසුම එක තමයි කය. කය විඥානයේ වැඩපිළිවෙල යම් ආකාරයක ආධුනිකයෙකුට අල්ලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක ඇල්ලුවාට පස්සේ දිව, නාසය, කන, ඇහැ පිළිවෙලට තමයි විශේෂඥ භාවය දිනු කරන්නේ. ඊට පස්සේ තමයි මනින්ද්‍රිය කියන්නේ. ඒක නිසා ආධුනිකයෙක් ඉල්ලන පාඩම් පන්ති පැත්ත බැලුවොත් නම් මේ කයක් පොට්ටබ්බ ධාතුවත් එක්ක සම්බන්ධ වෙන එකයි කතා කරන්නේ. නමුත් වැඩිම කෙලෙස් උපදන පැත්ත බැලුවොත් එහෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. ඉතින් අපිට මේ නිසා එහි රිද්ද වෙන නොබලපු නොබලන නොදුතු මතරත් නොදකින්න රූප වෙන් කරලා මේ වෙලාවේ අස්පනා පිට සිටින බැලීම දැකීම හරහා උපදෝන කෙලෙස් සර්වචනාසේ දේශනා කරනවා 60 රූපයක් වැඩිලා ඒ රූපේ වැඩිම නිසා ඇති වෙන්නේ මනාපයක්ද අමනාපයක්ද නැත්නම් මනාපමනාපයේ කලවමක්ද කියන එක හරිම ඕලාරිකයි හරිම පටිච්ච සමුප්පන්නයි හරිම සංකතයක් කිය. ඒක දැනගන්න පුළුවන්. උතර ගොරෝසු දැනගන්න පුළුවන් කිය. රූපයක් වැටෙනකොටම හැට රූපයක් එනකොට මට ඇතුනේ මනාපෙද මට ඇතුනේ අමනාපෙද එහෙම නැත්නම් මනාපමනාප කියන දෙකේ සමතුලිත තත්ත්වයක්ද කියන එක ඕලාරිකම් පටිච්චසමුප්පන්න සංකතං කියලා බුද්ධ දේශනා සඳහන් වෙනවා මේ සූත්‍රයේ මේ ඒක මේ මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් බුදුහාමුදුරේ එහෙම කිව්වට ඒ දකින දකින රූපය අනුව බැලීමක් දැකීමක් සිදු වෙනවා වගේම ඒ රූපය මතින් දැකීම මතින් අපේ හිතේ මනාපය සහ අමනාපය පහළ වීම එහෙම නැත්නම් මනාපමනාව පහළ නොවි දෙකේ කලවම පහළ වීම පිළිබඳව අපේ අවධානය කවදාකවත් යොමු වෙලා නැහැ. තිබුණා ඒක අර කියන විදිහට රාගයේ ප්‍රේමයේ ඡන්දය ඇති කරලා අපි වෙනිකන් ඇත්තික බැඳගෙන අරගෙන යනවා වගේ යන්නේ. ඉතින් මෙතනදී සර්වචත්තහන්සේ මේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේ සඳහන් කරන්නේ රූපයක් දකින්නකොට දකින්න බව දන්නව නම් යම් හේතුවකින් යම් ක්‍රමයකින් නැවතිල්ලේ වැඩ කිරීම හරහා දන්නවනම් සතියින් වැඩ කිරීම හරහා දන්නවනම් ඒකේ නම් අට වැදගත් වෙන්නේ බලන රූපේ නෙවෙයි ඒ රූපේ නිසා පහළ වෙන මනාපමනාප දෙකයි ඒක අල්ලා ගන්න පුළුවන් නම් ඒ රූප බැලීමෙන් වෙන දේ සද්ද ඇහිීමෙන් වෙන දේ කඩ බැලීමෙන් වෙන දේ රස බැලීමෙන් වෙන දේ පහස ලැබීමෙන් වෙන දේ හිතෙන වෙන දේ ඔක්කොටම ඒ අල්ලාගත්තු සමීකරණයේ ආන්ත්‍රණය එහෙම නැත්නම් ඒ දැනුම පාවිච්චි කරන්න පුළුවන්. එතනදිත් නම් මතක් කරනවා ඒ ඇහැට රූපයක් දකින්නටම පහළ වෙන මනාපමනාප දෙක කනට සද්දයක් ඇහෙනකොට පහළ වෙන මනාපමනාප දෙක ගන්ධ රස පහස ඒ ඒ වගේ පුදුමාකාර සමානකමක් තියෙනවා. ඒක දීද්ද වෙන්නේ කන ඇහ කියන දොරේද කන කියන දොරේද නාසයේද දිවේද කයද වුණාට ඒකට යුත්තේදී කයින් ඇති වෙන ඉන්ද්‍රයන් පහෙන් ඇති වෙන ඒ මනාප අමනාප අඳුනා ගැනීමේදී කය හරහා එහෙම නැත්නම් මේ කයට සිටින ස්පර්ශය හරහා ඒක ආරම්භ කරන වැඩපිළිවෙල නැත්නම් සතිය ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල සතිය දිගට පැවැත්වීමේ වැඩපිළිවෙලට කයින් යම් ප්‍රමාණයක් සතිය ඇති කරගෙන ඒ ඇති වෙච්ච සතියේ අතින් ආඩ්‍ය වෙලා ඒ සතියෙන් සන්නද්ධ වෙලා යම් කෙනෙක් රූප බැලීමට යෙදුවොත් එතන තියෙන ප්‍රායෝගික අවශ්‍යතාවය ප්‍රායෝගික හැකියාව වැඩි. එනතම් මේක ආධුනිකයාගේ වාසියට හිටිනවා. මේ නිසා සරුවචන් වහන්සේ ඒ කතාව මෙහෙම කියලා ක්‍රියාවට යනකොට නැත්තම් ප්‍රායෝගික උපදේශපන්ති දෙනකොට කයට යමක් වැඩිම නිසා ඇති වෙන්නේ ඒ දැනීමට හිත දාලා ඒ දැනීම વિશે සතිය යොදවලා ඒ දැනීම વિશે අප්‍රමාද වෙලා යම් ප්‍රමාණයකට සතියක් ඇති කරගෙන ඒ සතියෙන් වැඩ කරන ගමන් අපි කිව්වොත් මේ කය දිහා බලාගෙන ඉන්න යම් කෙනෙක් උනන්දු වෙලා කායගත සතියේදීලා ඉන්නකොට අහම්බෙන් වගේ රූපයක් පේන අවස්ථාවක් එහෙම නැත්නම් කයට කයේ ඇති සතියට වඩා නැත්නම් කයේ සතිය තියෙන කොට බැන්න දෙයට වඩා අපි උද්දීපනය කරන තුරු රූපයක් ආපු වෙලාවක පහසුවක් තියෙනවා මේ කයේ සතිය පවත්තන ගමන් හිත රූපයකට පැනලා වෙලාවක මේ කයේ ආශාවෙන් සිල් අරගෙන වමුණන් දෙන්නේ හිතේ පවත්තත් සතිය පවත්තත් මේක කොහොමද මේ අහ පිටින් ආපු රූපයකට පණින්නේ. ඒ පණින්නේ ඒ කයෙහි පවතින සතියට වැඩිය එතන රාගයක් තියෙන නිසා. එතන ප්‍රේමයක් තියෙන නිසා. එතන ඡන්දයක් තියෙන නිසා. එතකොට මේ කයෙහි කීකරු කරගත්ත හිත කරේ යාම්බම් කරගත්ත හිත කයෙහි වශී කරගත්ත හිත කයෙහි සතිමත් කරගත්ත හිත කයෙහි අප්‍රමාද කරගත්ත හිත ඒ කය විශේෂයි රාගය ප්‍රේමය ඡන්දය ඇති කරනවා වෙනුවට පිටින් එන රූපේ විශේෂයි ඡන්දේ රාගය ප්‍රේමය ඇති වුණොත් පැදුරටත් නොකිය හිත අභාවිත හිත කය අමතක කළ රූපෙට යනවා අන්න මේක යෝගාවචරය තමන්ට කරන අභියෝගයක් නින්දාවක් පිළිලැජ්ජාවක් මට මෙච්චර තීර්ති මායя මාව අරගෙන යන්න හදනවා කියන පදනමට ගන්නේ යෝගාවචර කොච්චරල් භාවනා කරන්න ඕනද? සතියෙන් වැඩ කරලා කරලා කයේ හිත පාත්තගෙන අපි ඔක්කොම එකඟ වෙනවා. ඔක්කොම උත්සාහ කරනවා. ඔක්කොම පුලුවන් තරම් අවධානය යොමු කරනවා. එහෙම යොමු කරගෙන ඉඳෙද්දි එහෙම නැත්නම් යන්තම් අපේ චිත්ත ප්‍රවෘත්තිය කෙලෙස් අඩු තැනකට යම් කිසි උපේක්ෂක තැනකට දාගත්තට පස්සේ කොහොමද ඇහැ එහෙම නැත්නම් පිටින් පේන විචිත්‍ර රූපයක් අපිටත් නොකිය. ඒ විචිත්‍ර රූපයට හිත බඳලා කාය විඥානයේ තිබුණ එක චක්කු විඥානයේ බාටපත් වෙලා කාය ප්‍රසාදයේ තිබුණ හිත චක්කු ප්‍රසාදයක් බාටපත් වෙලා එහි වඩා ඡන්දයක් වඩා රාගයක් වඩා ප්‍රේමයක් ඇතිකරන හැටි බලනකොට ඒ ඡන්ද රාග ප්‍රේමය ඇතිකරන්නට න්‍යාය පත්‍රයේ මගේ එකක්ද බුදුහාමරගේ එකද මාරයගේද කියලා බලන්න. අපි තාම උනන්දුවෙන් සුදු ඇඳගෙන අටසිල් සමාදන් වෙලා මේ වගේ තැනකට ඇවිල්ලා දින දෙයක් කාලා රැට දෙන්නෙත් නැහැ ඒත් කරන්න දෙයක් නැහැ. දින වැදුරක බුද්ධියගෙන ඉඳලා කරන්නේ පොඩි කැපකිරීමක් නෙවෙයි. ඒ හැම කෙනෙක්ම දන්නවනම් ආරම්භක ශේෂයේ වතේ යම් ප්‍රමාණික උපේක්ෂාවක් ඇති කරගෙන අපි කයත් එක්ක ආද වෙලා කයේම හිත කීකරු කරගෙන අපිට කායගත සති කියන 14 ආකාරයක් තියෙනවා. කොහොමනම් හිත පවත් ගන්න පුළුවන්. ඒ ඉරියව්ව හිත පවත් ගන්න පුළුවන්. එතන ඉරියව්වත සංදී හිත පවත් ගන්න පුළුවන්. එතන ධාතු මනසිකාරය හිත පවත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මලකුණක් සහ මේක සම්බන්ධ කිරීමෙන් හිත පවත් ගන්න පුළුවන්. අපි විවිධ ක්‍රමවලට හැම කෙනාම යම් ප්‍රමාණයක් දැන් කරලා තියෙනවා. එතකොට මේ ඇති කරගත්ත මේ චිත්ත ප්‍රවෘත්තියක්. ඒකේ මේ කෝච්චි පීලක තනි කෝච්චි පීලක ඇවිදිනා වගේ මේ යනකොට කපාරට රූප කඩාවදින හැටි. කපාරට ශබ්ද කඩාවදින හැටි. වදිනවත් එක්කම අර මෙච්චරකම් අපි දැඩි ප්‍රයත්න කරලා විශාල පතසාරියක් හදාගෙන අභ්‍යන්තර වශයෙන් කැහෙන ගුණයක් ඇති කරගෙන ඇති කරගත්ත මේ උපේක්ෂාව තබ්බ තොයි චුකට සලකන්නේ නැතුව ඊට පණිනකොට අනින්නෙම ඡන්ද රාග ප්‍රේම නිසා නම් ඒ පැනීම නිසා අපි කබලෙලිපට වැටෙන බව අපි දන්නවනම් මේ පිරිසුදු තැනකට අපිරිසුදු තැනකට නික්කේශී තැනින්දලාද කෙලස් සහිත තැනකට නිර්මල තැනින්දලා කෙලස් මල සහිත තැනකට පණින්න මොකද්ද මෙහෙවි කාගේ න්‍යාය වචයක්ද ඒක මැරෙන්න ඉස්සෙ පොදින්න ඉස්සලම අපේ හිතට අපේකද එතන අපි ගත කරපු ජීවිතයේ සංස්කෘතික ලක්ෂණ වෙච්ච දෙයක් අනුව වෙච්ච දෙයක්ද එතන මේ රූපේ තියනවාද එහෙම වැඩසටහනක් අපේ හිත කඩන්න. අනේ බැලුවොත් පේනවා අපි මේක තේරුම් ගන්න කොච්චර අමාරු මොකද මෙතෙක් කල් දුවලා තියෙන්නේ මායාවේ ප්ලෑන් එකේ. දැන් මෙතෙන් නැගිටපු ගමන් වෙන්නේ ඒකම තමයි. ගිය ගමන් ඒ මායාව මොනවද පෙන්නකොට එහෙම නැත්නම් වැඩි රාගයක්, වැඩි ඡන්දයක්, වැඩි ප්‍රේමයක් පෙන්නකොට අපි ඒකට පණින්නේ ඒක බරපතලකම දන්නේ නැතුව. එතන ඒක වෙන හානිය දන්නේ නැතුව. ඉතින් ඒක නිසා සපතනාසට පෙන්නන්න ඕනේ. මේ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේට මේ විදියට වර්තමානයේ පහළ වෙන චක්කු විඤ්ඤාය රූපේ නිසා ඒකට හිත පණින්නේ ඒ ඡන්ද රාග ප්‍රේම කියන කතේ දිගේ අන්නේ බව දැනගන්න නම් අපි මේ රූපයට මත් වෙන්නේ නැතුව ඒ රූපේ නිසා ඇතිවෙන ඡන්දේ සහ රාගේ සහ ප්‍රේමේ දැනගන්න කල්යතු ලැහැත් වෙලා ගියොත් සමහර විටක දැනගන්න පුළුවන් වෙයි අර පිරිසුදු පාරක නැත්නම් නික්ලේශී පාරක යද්දී අහල පහල තියෙන මොකක් හරි හේතුවක් කරගෙන මේ හිත භව රෝගය සද්දනා රූපෙට මත්වියයි දු ප්‍රේම කලී කෝසපතාමේ සංසාරේ දුක් කෙලවර වේ නිර්වාණී තම්බි කෙනෙක් කියන්නේ භව රෝගයේ හදනා මේ තණ්හා ප්‍රේම රාගතියෙදී භව රෝගේ සදනා රූපෙට මත්වියයි ඇයිද ප්‍රේම කළේ? අපිට ප්‍රේම කරන්න එකක් බුදුහාමුදුරු දීලා තියෙනවා. ඔක්කොටම නෙවෙයි. භවනා කරලා සාර්ථක වෙච්ච එකනක්. එයා දන්නවා තමන්ගේ හිත වර්තමාන වශයෙන් සාපේක්ෂව කයේ පවත්නවා නම් උපේක්ෂාව තමයි ගොඩක් කරලා තියෙන්නේ. ඒ උපේක්ෂාව තමයි මේ කම්මැලිකම කියලා කියන්නේ. භවනා ගන්න නිරසයි කියලා කියන්නේ. නිජමතයි කියලා කියන්නේ. බයයි කියලා කියන්නේ. සැකයි කියලා කියන්නේ. නూరు තැනකට ගියා වගේ කියන්නේ. ඉතින් එතෙන්ට ඇවිල්ලා නැති කෙනෙක් නැහැ මේ සභාවේ. හැම කෙනෙක් මෙතෙන් ඇවිල්ලා තියෙනවා. ඒ වෙනුවට එහෙම අර පිරිසිදු තැනක ඉන්නකොට රූපයක් මතුවෙනකොටම ඒ ඒ පිරිසුද්දන්ට වැඩි අතන රාගය තියෙන නිසා පිරිසුද්ද වැඩි තැන වැඩි තැනට වැඩි අතන ප්‍රේමය තියෙන නිසා ඡන්දේ තියෙන නිසා හිත පනිනකොට මේ හිතට මගේ හිත කියන තරම් අපි කඩප්පුලිද මේක මගේ හිත නම් මට පිරිසුද්දන්ට තියන්න පුළුවන් වෙන්නේ නැහැ අර අදිෂ්ඨාන කරත් ලෑස්තිලා කියත් අදිෂ්ඨාන ගන්න කියත් ලැහැත් වෙලා කියත් මේක පනින හැටි දකිනකොට මේකට මගේ හිත කියන එකට පුතඥයා කියනවා මේක මගේ හිත මගේ නෙවෙයි කියන එකට ආර්යයන් වහන්සේ කියනවා. ජබ කොච්චර කුරුදු ඉන්න ඕනේ දැනගන්න ඉස්සල්ලා බුදුහාමුදුරුත් එක්ක දේශමක් අහගෙන අපි කායගත සත්‍ය කරලා සත්‍ය කියන්නේ මොකක්ද කියලා හඳුනාගෙන පුළුවන් තරම් කයෙහි මේ කොටු කරලා තියාගෙන ඉන්න බලනවා. මේ කායගත සත්‍ය කියලා කියන්නේ කය කියන සීමාවේ ඒක වෙන්නේ ස්පර්ශය හරහා. ඉතින් එහෙම හොඳට ඒක පුරුදු කරලා කරලා කරලා කරලා ඉතින් අපිට ඇත්ත එක වහගෙන ඉඳගෙන දවසම ඉන්න බෑනේ. අපි ඒ කායගත සතිය වෙන ස්වරූපයකට යනවා සක්මන් කරනවා. නොන සක්මන් කරනකොට හැපයි. ඒකට ඒ හැපෙන්නට පස්සේ දෙමේ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ කියපු බණ අපිට මතක නැහැ. එතන ඒ රූප නිසා ඒ ඇහැට හිත පැනපු නිසා මතුවෙන ඒ රූපේ අර කායගත සත්‍යයට වැඩිය ඡන්ද රාග ප්‍රේම තියෙනවා. ඒකයි ආපණින්නේ. එيشා මගේ හිත බයලජ්ජාට නෙවෙයි වැඩ කරන්නේ. ඉන්දිය සංවරයට නෙවෙයි වැඩ කරන්නේ. සීලයට නෙවෙයි වැඩ කරන්නේ. එයා ඊට කලින් ගහපු කිවිසමක් තියෙන හොර කිවිසමක්. වැඩි ඡන්ද වැඩි රාග වැඩි ප්‍රේම තියෙන තැනට පයි. ඉතින් ඒ උපදින හිත මගේ හිත කිව්වහම ඒක මුද්‍රජාති අභියෝග කරනවා. මම හිතලා කරනවා නම් මේ අපි ගත්ත සීල නිකම්ම නිකම් බොල් වෙනවනේ. අපි මෙතෙක් කල් කරපු කායගත සතිය බොල් බවටපත් වෙනවනේ. අපේ සාර්ථකත්වය ඔක්කොම අවචාවට ලක් වෙනවනේ. දැන් හිත පැනලා. ඒ නිසා අපිට කොච්චර කාලයක් යයිද මේ පරියංක භාවනාවක කායගත සත්‍ය වඩලා එහෙම නැත්නම් යම් ප්‍රමාණයකට මේ කයෙහි හිත පිහිටුවලා එහෙම නැත්නම් අපි කියමු කය තමයි හොඳම යාළුවා බවට පත් කරගෙන මොන දහංගටයක් දාලා හරි කයෙම හිත පවත්වන ගමන් පුරුදු කරගෙන මගේ හිත දැන් තියෙන රූපෙ නෙවෙයි මගේ හිත දැන් තියෙන ශබ්ද නෙවෙයි ගන්ධ නෙවෙයි රස නෙවෙයි පහස නෙවෙයි පහස තමයි කයෙ කියලා කොහොමද අපි ප්‍රත්‍යක්ෂණය කරන්නේ අන්නේ අරගතගත්ත ප්‍රත්‍යක්ෂණේ අපි දැනගත්තොත් ඒකේ ඉන්නකොට ගොඩක් වෙලාවට මේ උගක් බොහෝ වෙලාවට ඊට පවතින්නේ මධ්‍යස්ථ අරමුණක උපේක්ෂක අරමුණක නික්ලේශී අරමුණක එහෙම තියෙන වෙලාවේදී දැන් ඒ තරම් නික්ලේශී තනක තිබිච්ච හිත ඔන්න පයින්වට කුපෙකට පැනපු ගමන් අපිට දැනගන්න පුළුවන් නම් මේ සූත්‍රය හැටියට ඒකට පණින්නේ එතන වැඩි රාගයක්, වැඩි ප්‍රේමයක්, වැඩි ඡන්දයක් තියෙන නිසා. එතකොට දැන් තියෙන්නේ කබලෙන් ලිපට වැඩිලා නැත්තම් අපහසුවටපත් වෙලා ඒ පණින පැනිල්ල මම කරපු දෙයක්ද එතන මට ඒක වෙච්ච දේ මට කරන්න දෙයක් නැහැ කියලා මම මේක කරාරිනවද එහෙම නැත්නම් මේ හරහම නිවනට අලුතින් උපකරණ කට්ටලයක් දැනුම් සම්භාරයක් ලබා ගන්නවද කියලා බැලුවොත් තුන් ආකාරයි මිත්‍යා දෘෂ්ටිකය කවදාකවත් අවබෝධ කිරීමක් කරන්නෙම නෑ. යා කියනවා ඒකට මට කරන්න දෙයක් නෑ. ඉතින් කියනක කිසිම කෙනෙක් කියන දෙයක් අහන එකක් නෙවෙයි. පයින්නවා. ආධුනිකය යෝගාවචරය. ඒක දැනගෙන කල්ලාතු වඩලද සතියක් තියෙනවා. අපි එහෙම හිතාගමු. ඒකෙදි පයින්. එතකොට යා පශ්චාත්තාප වෙනවා. අයියෝ කොච්චර කෙරුවක්වත් මේ මේ මේ හිත නික්ලේශිතනක් අඳුරලා දුන්නත් ඉන්නේ අය පණිනොයි කියලා. ඊට පස්සේ තව කෙනෙක් උත්සාහ කරනවා මේ පණින පැනිල්ල කරන මේ හිත මේක මමද මේක මගේද මේක මගේ ආත්මේද මේ පණින්නේ මගේ හිත සූපිනිසද මගේ සුභසිද්ධිය අත්ත කුසලයේ අත්ත සිද්ධිය පිනිසද එවනම් මේ කලින් ප්‍රෝග්‍රෑම් කරපු එකක් කලින් හදුව මැෂින් එකක් මේකේ තියෙන්නේ පණිනවා එහෙම පැනලා පශ්චාත්තාප නොවි ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්න මම අහනවා. මේ ආර්ය පරිශ්‍රේ නාමේ කොච්චර කීකරුල පිළිසුතනක් හදලා දුන්නත් මුගේ වැඩිම වැඩියෙන් රාගය වැඩියෙන් ප්‍රේමය වැඩියෙන් ඡන්දිතියෙන්ට පයින්නවා. මේ ඇති වැඩියෙන් රාගය වැඩියෙන් ඡන්ද වැඩියෙන් ප්‍රේමයෙන් දෙන්න පයින්නවා කියන බුදුහාමුදුරුවොත් එකයි මාත් එකයි ඔය ඔක්කොම එකයි අපි ඔක්කොම මනුස්සකම කියන්නේ ඕනෝකයි. එතෙන්දී අපි ඔක්කොම සමානයි. ඒ වෙනුවට අපි හිතන්නේ මගේ හිත කඩප්පුලි. මගේ හිත පනිනවා. ඒකට දඬුවම් කරන්න ඕන කියලා මෙන්න මේකට තමයි පශ්චාත්තාපය කියන්නේ. මේක තමයි අසහනය කියන්නේ. මේක තමයි දැවිලි තැවිලි කියන්නේ. ඉතින් මේක බැලුවොත් ඒ දැවිලි තැවිලි මම හිතලා ගත් එකක් නෙමෙයි නේද? ඒකේ හිතේ ආරේ. අන්නේ ආරේ පෙරපහුම දකින්නකොට පෙර පහුනොත් අපි ඉන්න සාර බලدارි දෙවියන් වහන්සේ මේක කරනවා කියලා. එනකට හිතනවා මගේ නැහැදිච්ච ගම දහන්න සණ්ඩාලකම කඩප්පුලිකම ගහප දහවතුරාකම කියලා. බලානේ කොච්චරක් බලන්නේ වේද බනත් අහලා හිතරත් කරන කොච්චරක් බලන්නේ වේද රාගය අඩු ප්‍රේමය අඩු ඡන්දය අඩු තැනක තිබ්බත් හිත රාගය වැඩි ප්‍රේමය වැඩි ඡන්දය වැඩි දැන්න පයින්නවා. මෙලිතනින් වතුර බැදයේ එච්චරයි කියන්නේ. මේක දිහා බලලා මේක ධර්මයේ මේක තියෙන ධර්මය අවබෝධ කරනවා කියලා කියන එක හරි අමාරුයි. අමාරු වුණාට කළ හැක්කක්. මොකද අපි මේ සතිය වඩන්නේ එතෙත් ගිහිල්ලා ඒ උරගලේ කාලා බලන්න තමයි. ඒක නිසා අපි හිතමු මේ ගැන මුකුත් අපි වැඩිපුර පරිශ්‍රමකට යන්නේ නැතුව අපි මේ වගේ දෙයකට යොදවන්න තරම් සතිය ශක්තිමත් කරන්න ඕනේ නිසා අපි වර්තමාන මොහොතේ ආශ්‍රව ප්‍රසවාසයේ තියෙනවා. අපිඹීම හැකිලිමේ තියෙනවා. එහෙනම් මේ ඉඳගෙන ඉන්නකොට මම ඉඳගෙන ඉන්න බව දන්නවා. ඇත් දෙක වහගත්තත් ඉඳගෙන ඉන්න බව දන්න ප්‍රත්‍යක්ෂණයේ හිත තියෙනවා. නැත්නම් ඇවිදිනකොට දක්වා ගන්න මම ඇවිදින බව දන්නවා. ඉඳගෙන නිවෙන බව දන්නවා. මෙන්න මේ දැනීමෙහි ඇත මේ හතිය පිහිටීම සඳහා අපි මේ කරන ප්‍රයත්නේ හුදට හිත පට්ටලුණයි කියලා හිතමු. සිද්ධි උණයි කියලා හිතමු. වශී කරගත්තයි කියලා හිතමු. ඉඳගෙන ඉන්නකොට මට ඉඳගෙන ඉන්න මොහොතේ මම මේක ප්‍රත්‍යක්ෂ වශයෙන් අස්පන අපිට දැක් ගන්න පුළුවන්කමක් තියෙනවා. අවිජිත වෙලාදී අවිජිත බව දැනගන්න පුළුවන්. එතකොට ඒ යෝගාවචරයට ඒ විශේෂයි ප්‍රමෝදයක් ඇති කරගන්න තියෙන එකම හේතුව තමයි ඒක කොච්චර කල්යන්නේ යන මන් දන්නේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒ චිත්තක්ෂණේ රාගෙත් නැහැ, ප්‍රේමෙත් නැහැ, ඡන්දෙත් නැහැ. ඒ චිත්තක්ෂණේ පිරිසිදුයි. ඒකට කියනවා පිවිතුරුයි. නිර්මලයි. ඒ නිසා බුදුජානකසේ ආරම්භක ශේෂේ වශයෙන් අපට අශෝක වූ, විරජ වූ, ക്ഷേම භූමියක් පෙන්ලා දෙනවා. කොයි වෙලාවක හෝ Taman ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නව. නිකන් දන්නව විතරක් නෙවෙයි, ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නව. මම හිතගෙන නෙවෙයි. මම ඇවිදින්මින් නෙවෙයි. මෙන්න මේ දැනීමම ඒ චිත්තක්ෂණේ නිවන. කොච්චර නිවනක් කියනවනම් අශෝක වූ ශෝක කරන්න ඕනේ ඒක දන්නවට විරජ වූ රජස්නචිතන නිර්මල කියන වචනේ පාවිච්චි කරන ക്ഷേම භූමිය. එසා මහා කාන්තාරි බුද්ධජනස ඉස්සල්ලාම අපට කියනවා තමන්ම ලබාගත් මේ manussාත්ත්ව භාව ප්‍රතිලාභේ ඕලාරික අත්ත්ව ප්‍රතිලාභේ කියන්නේ මේ කයට මේ කයෙහි හිත පැවැත්වීම හරහා ඒ කියන්නේ කායේ කායානුපස්සී විහෙරති. එහෙම නැත්නම් යත යතාවා කායෝ පනිහිතෝ හෝති තත තතන පජානා. යම් යම් ආකාරයට මේ කය පිහිටයිද? අන්න ඒ ආකාරයේ ඒ වශයෙන් ගන්නවා. හිතගෙන ඉන්නකොට හිතගෙන ඉන්න බව දාන්න. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දාන්න. නැවිදිනකොට ඇවිදින බව දාන්න. නිදාගෙනකොට නිදාගෙන බව දාන්න. ඔය හතරපැද ඉරියාපත සංදි 84000 කියනවා. ඒ සෑම ඉරියාපතේකටම අපි යෝග භාවනා කියලා කියනවා එකක්වත් ඇති දෙයක් නෑ. ඔය අපි ඉන්නේ කොයි වෙලාවිටත් යෝගාසනයක තමයි. අන්න ඒ ඉන්න එක දන්නවනම් ඒක තමයි අපේ ඔය මධ්‍යන්න රේඛාව වෙන්නේ. අන්නේ මධ්‍යන්න රේඛාවේ ඉන්න බව නොදන්න කෙනා තමයි පෘථග්ජනය කියන්නේ. එයා මෙතන හිටියට කල්පනා කරන්නේ gedare ඉන්න එකක් ඇති. ඉන්නේ කයේ තමයි. හැබැයි අතීතයේ හිත හිත ඉන්නවා අනාගතයේ හිත හිත ඉන්නවා දරුවා මල්ලන් ගැන හිත හිතනවා ආරක වාන ගැන හිත හිතනවා රත්තරම් මිතුමුණු ගැන හිතාන ඉන්නවා චච්චල නිච්චල දේපල ගැන හිතාන ඉන්නකොට මෙතන රූකදී තිබ්බට හොල්මනේ හිනේ බබබාට මොන දෙකයි වගේ හැම කෙනාම පිස්සුනේ ගෙන්නේ කොයි විලාකාරයේ හිටින්න මේ කයයි හිතයි දෙක එකතැනට ආවනම් ඒ එකලසේ ඒ එල්ලේ ඒක මේ යවසූකයක් වගේ කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. ඒක විනිවිද යනකොට ඕනම කෙලෙසක් ලෝකේ තියෙන ඔක්කොම කෙලෙස් කොච්චර බලපතල වුණත් ආනන්තරී අකුසල කර්ම ඇර අනේ සියලුම අකුසල කර්ම විඳින්න පුළුවන් මම මෙතන ඉන්න බව දන්නවනේ. ඒ ඉඳගෙන ඉන්නමදී ඉඳගෙන ඉන්න කෙනා හොල්මන ඉඳගෙන ඉන්නවා. ඒ උනට ඔඩුව තියෙන්නේ අනිත් පැත්තට. ඉතර බලන කද තිබ්බට ඔළුව බලා ඉන්නේ කොහෙද? අර මොකද්ද මට මතක නැහැ පරණ නාටකමක් තියෙනවා මේ ඒ මිනිස්සයා මේ වරගෑණියෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා. ගෙදර ගෑනත් පොඩ්ඩක් ඔක්ක ගන්ධස්තරේ ගන්නවා. මේ මිනිස්සයා දැන් මේකෙන් බේරන්න කියනවා භාවනා කරන්න පටන් ගන්න. ඉතින් ගෙදර ගිහිල්ලා භාවනා කරන්න ගියත් ගෑනට ඒත් හැකයි. මිනිහා කරන්නේ තියෙනවා මං කාමරේ ඉන්නේ ඔළුවේ ඉඳලා වහගෙන මිනිහා භාවනා කරන සද්ද කරන්න එපයි කියන. මිනිහා පොඩි එකෙක් ඉන්නලා තියන කෝ වැඩ තියෙන එක ඌ අහලා තියලා ඌ හැංගිලා යනවා පිටිපස්සේ. ඔර ගෑණි බලන්න. දවසක් ඉතින් ගෑණිට කියලා තියෙන කතා කරන්න එපා, කහින්ද එපා, රද්ද කරන්න එපා. දවසක් ඇවිල්ලා උසලා බලනකොට ඒ මිනිහා නෙවෙයි ඉන්නේ ඉඳගෙන. එළමිනියෙක් ඉන්නේ. අර මිනිහා ගිහිල්ලා ඔය දෙල්ලම කරන මුස්ලිම් කාන්තාවෝ මුට්ටක් කෙලින් වහගත්තට පස්සේ මොකාල හොයන්නේ දී ගෑනේ මගේ ගෑනේ පිට ගෑනේ හොයන්න බෑනේ ඔක්කොම වහලා තියෙන්නේ. ඉතින් මේ කය ඇතුලේ මේ රෙද්දාස්සේ මොකාද ඉන්නේ කියන එක සැකයි. ඒක මේ අතීතේ හිතන එකෙද්ද අනාගතේ හිතන එකෙද්ද දරුව මල්ලු ගැන හිතන එකෙද්ද හරක බාන ගැන හිතන එකෙද්ද වර්තමානයේ හැබැයි ෂුවර් එකට කියද ඒක වර්තමානි නන් නෙවෙයි ඉන්න හරියක් ඔය කොච්චර භාවනා කරත් පිටපොට ගිහින් ආන්න මේක පිටපොට යන්නේක නෙවෙයි මම කියන්නේ ඉන්න වෙලාවේ ඒක ප්‍රත්‍යක්ෂ කරන්න ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ඒක අස්පනා අපිට කියන්න පුළුවන් ඒක සපේලා කියනවට බුදුජානන්තේ කියන්නේ අපදානේන සම්පාදේ හම්පායිති කියලා. චරිතෙන් උපේලා කියන මං ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද? මට මේ පොළොව වැදිලා තියෙන හැටි තේරෙනවා. එහෙම නැත්නම් මං ඉන්නකොට මට හුස්ම ටික වැටෙනවා තේරෙනවා. ඒ නිසා මං දන්නවා මේක මනෝ විකාරයක් නෙවෙයි කියලා. ඒක නිසා මම දන්නා මේක හිතින් හිතාගත්ත දෙයක් නෙවෙයි ප්‍රත්‍යක්ෂ වශයෙන්. ඇයි මෙච්චර මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නේ කිය වටිනකම එතරම් විතරමයි ඡන්දයක් රාගයක් ප්‍රේමයක් නැති එකම චිත්තක්ෂණේ සංසාරය. ඉතින් ඒක නිසා ඒක විහිළුවට සලකන්න එපා. ඒක හොඳට ප්‍රත්‍යක්ෂණය කරන්න යම් වෙලාවක ඉඳගෙන ඉන්නවනම් ඒක කියන්න පුළුවන් වෙනවා. ඉඳගෙන හිටියට මදි. ඉඳගෙන ඉන්න බව තව කෙනෙකුට අපදානය සම්පායත් කියලා චරිතයෙන් සපේලා කියන්න පුළුවන් වෙන ඕක තමයි ප්‍රත්‍යක්ෂ කරනවා කියන ඕක තමයි කමඨං සුද්ධ කරනවා කියන්නේ. ඒක විතරයි අපි නැත්තේ. ඉන්නවයි කියලා කියනවා. නමුත් අහගෙන ඉන්න එක්කනට ඉන්න බව සහතික කරන්න අද්දුත් ප්‍රත්‍යක්ෂ කියන්න අපිට අපි ඒක න සලකන්නේ. අපි ඒක දන්නේ නැහැ. අපි මේ ජීවිතේ කතා කරන්නේ නරිය බල්ලයි කතා. කවදාකවත් කියන වචනේ සහතික වෙන්නේ නැහැ. ඒ ආරි විවාරේ එහෙම නැහැ. ආරි විවාරේ තියෙන්නේ වෙච්ච දේ කියනවා කියන දේ වෙනවා. එමෙතු මේක වෙයි මේක වෙන්න ඕනේ මෙහෙමයි වුනේ මේ ඒ නලිය බල්ලයි කතා නෑ. ඒක නිසා අපි ඉස්සල්ලාම ඕනේ මේ ඇහින් චන්ද රාග ප්‍රේම ඇතිවීමේ කතාව දැනගන්න මූලිකම ගෙපල සුද්ධ වෙලා තියෙනවනේ ගෙපල සුද්ධ වෙලා තියෙනවා කියලා කියන්නේ යම් වෙලාවක ඇත්ත එක වහලා හොඳට මතක තියාගන්න අපි එතෙන් එන හැටි බුදුහාමර අපිට කියලා දෙන හැටි. අත් එක වහලා. ඒ කතාව නතර කරන්න. රූප බලන කතාව නතර කරන්න. ඒකල කන්දකට පුළුවන් තරම් ශබ්ද නැන්තනකට යන්න. ඊට පස්සේ නාසයට කය දිවට වැඩ නොදී කියන්නේ. කයත් තැම්පත් කරන්න චේතනා නොකර ඉන්න. එතකොට ඔබ බහක් වගේ මේක තේරෙනවනේ. එතකොට මේක චෛත්‍යයක් වගේ තේරෙනවනේ. එතකොට මේක පිරමීඩයක් තිබ්බා වගේ තේරෙනවානේ. අන්නේ තේරීමේ සාදර වෙන තාක්කල් එහි එළඹ වාසය කරන තාක්කල් ඒ චිත්තක්ෂණේ ඡන්දේ නැහැ රාගේ නැහැ ප්‍රේමේ නැහැ. එතකොට යම් වෙලාවක බුදුරජාණන් වහන්සේ සතිය වුණාද සතිමත් වුණා තමන්ගේ කයේ ශ්‍රී දේහේ මම සතිමත් වුණාද ඒ චිත්තක්ෂණ දෙක එකයි ඒකට මම බුදුහාමුදුරා සමාන. ඒ තරම්ම ගැම්මක් තියෙනවා මේකේ. එකක් තමයි ජීවිතේ පළවෙනි වතාවට ආධුනිකයෙක් නම් නික්ලේශී මනස කියන්නේ නිර්මල මනස කියන්නේ ക്ഷേම භූමියට ආපු කාන්තාරය අසමන් වෙච්ච නෙමෙයි දෙදෙක්ට ආපු මනස කියන්නේ මොකද්ද කියලා ප්‍රතික්ෂේප කරනවා ඉතින් මේ ස්වභාවයේ කාට හරි එක චිත්තක්ෂණයකටවත් මේ ඉඳගෙන ඉන්න කායට ගන්න බැන්න න්යා භාවනාවට බහුවේ පුද්ගලෙක් නෙමෙයි අබහුවේ කෙනෙක් එයාට මොන වේදනාවක් කරුවත් හරියන්නේ නැහැ. පීල්ලේ යටට කලයක් නැමුවත් නොපිරේ ජලය 60 පැයකින් බැලුවත් මොකද කලෙමුණ ඉන්නවලනේ තියෙන්නේ. ඒක උඩට හරවනවා කියලා කියන්නේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න. ඉඳගෙන හුස්ම ටික වැටෙනවා නම් ආ මට දැනුනේ මේ නාසිකාග්‍රේ මට වෙන්නේ උණුසුමට මේක තීතලට මේක දිගට මේක කුරුසුට කියලා චරිතය චරිතය තපිලා කියන්නේ. ඒතර මේ හිතක දින එකට සාපේක්ෂව ඇවිදිනකොට කොහොමද දන්නේ ඇවිදිනවා කියලා කොහොමද දන්නේ හිටගෙන නෙවෙයි කියලා. ඒකට පොළේ ස්පර්ශ වෙන තැන වෙනස්නේ. ඒක සපේලා කියනවා නම් අහගෙන ඉන්න කරාට කිරි ගහට මෝල් ගහින්න බලන්න වගේ පේනවා කියන කාරණා. ඕක විතරනේ අපි අඩු. නැත්තම් කවදාවත් භාවනා කරන්නේ නැහැ කියලා චෝදනා කරන්න බෑනේ. කාටවත් මේ භාවනා කර ප්‍රතිඵල ඕනේ නැහැ කියලා චෝදනා කරන්න බෑනේ. ඒක සංනිවේදනයක් වෙන්නේ. මේ නිසා අපට ඒ ඒ සරලදී මේක සරලයි කියලා කියන්නේ මේ සංසන්දනාත්මකව. ඇහි රූප බලන වගේ සංකීර්ණ දෙයකට අපිට අවේ ඉන්ද්‍රිය ධර්ම යොදා ගන්න බෑ. මොකද හේතුව අර අඩුම ඉන්ද්‍රිය ධර්ම වැඩ කරන. ඒ කියන්නේ චේතනාවකින් විරහිතව කය කය විසින් තැම්පත් කරලා ඉන්න වෙලාවේදී ඒ අඩුම ලංසුවට හිත ගත්තාම කොහොමද Tamanට වැටහෙන්නේ කියන එකට බුදුජානකසේ සඳහන් කරන්නේ දිහිදති පල්ලංකම් ආභුජිත්වා ඵලක මැද වාඩි වෙලා ඒක ආභෝග කරන්න කියනවා. රූප බලන්නේ නැති, ශබ්ද අහන්නේ නැති, ගන්ධ රසක් විඳින්නේ නැති, ඊටමත මොනවාක්වත් නොකර කය හොඳට සමීපව සමබරව ලැහැල්ලු ස්වරූපෙන් සහැල්ලු ස්වරූපෙන් තියෙන මොන වගේද මට වැටෙන්නේ කියලා පාදම සකස් කරගන්න කියනවා. මධ්‍යන රේඛාව සකස් කරගන්න කියනවා. උගදෙනුට ඒක නෑ. උගතනේ කියන මේ නිකම්ම නිකන් ඉඳගෙන ඉන්නකොට මොකක්ද හම්බෙන කොසලේ ඊට වැඩි නරක දරුවන් නිසා වටේ මල් ටිකක් කරනවා වටේ ඒක කරකිනවා නම් හොඳයිනේ ඉතින් ඉඳගෙන ඉන්නකොට කියන චික්කේ අපරාධ මෙච්චර දුර ඇවිල්ලා අම්ද නිකන් වැළැම්ම නෑ නිකන් පතෝලක දී බතු කරනවා වගේ කිසිම රසක් නෑ ඉඳගෙන ඉඳලා වැඩේ මොකක්ද ඉතින් ඒක ලැබුණා ඒක අගිය නොකිරීමේ කාලකන්නිකම අපි ළඟ තියෙනවා ඉතින් අසත්පුරුෂය කියන්නේ කාලකන්ණී කියන්නේ නේද? ඒක මේ බලන්නේ වාඩි වෙන්නේ ඉහිදිරි බල්ලන්කන් ආභුජිත්ව පළගමෙන්ද වාඩි වෙලා ඒක ආභෝග කරන්න කියනවා. ආභෝග කරන කියන්නේ පළගමෙන්ද වාඩි වුණාට පස්සේ මම දැන් පළගමෙන්ද වාඩි වෙලා ඉවතනවා. හිතගන්නේ නෙමෙයි බව දන්නවා. මොකෙන්ද දන්නේ? ආනේක හෙලිකන් තාලේ කේල් ගන්න දෙන්නේ පොල් ගන්න දෙන්නේ කියලා කියයි. ඒක තමයි මේ කමට අංශුප කිරීමේ කරන්නේ. කවදා හරි හිතන්න අපිට එහෙම ඉඳගෙන ඉන්න පුළුවන් උනායි කියලා විනාඩියක් තප්පරයක් චිත්තක්ෂණ 10 15ක් ඉන්න ඒක හරි සතුටින් ඉන්නේ අපි දන්නා සංසාරේ පළවෙනි වතාවට කෙලෙස් ඇති භූමියක චිත්තක්ෂණ කීපයක් හිටියා ඒකෙදි වරහන් ඇතුලේ දාලා කියන්න ඕනේ ගිය ගමන් මේක තේරෙන්නේ නැහැ කාටවත් චිත්තක්ෂණ 2 3 4 5 යනකම් තමයි ඉඳගෙන ඉන්න බව තේරුම් ගන්න බෑ ඒ අපේ මනස හැදිලා තියෙන හැටි ඒ නිසා අඩු ගානේ කියනවා එකම ඉරියව්වේ එකම මානසිකාරී චිත්තක්ෂණ හතරක්වත් පැන්නට පස්සේ මේක රෙජිස්ටර් වෙන්නේ. නැත්නම් රෙජිස්ටර් වෙන්නේ. එහෙම නැත්නම් වත්තපනේ කියන එක සිද්ධ වෙන්නේ. ස්ථාපිත වීම වෙන්නේ ඒ නිසා වත්තපනේ වුණාට පස්සේ ස්ථාපිත වුණාට පස්සේ කියන්නේ යෝජනා ඉස්තිර වුණාට පස්සේ තමයි අපි ඒක අත්දැකීමක් කියලා ගණන් ගන්නේ. අන්නේ අත්දැකීමට අනුග්‍රහ කිරීමක් තමයි භාවනා කරනවා කියලා කියන්නේ. පුළුවන් තරම් කරදර අයින් කරලා චේතනා නැතුව කය සංපත් කරලා මගේ හිත දැන් මේ කයෙහි තියෙනවා තිබුණා මෙන්න මේ විදිහට දැන් එහෙම ඉච්ඡාම මෙහෙමයි කියලා මේක ආභෝග කරගත්තා නම් කොයි වෙලාවක හරි යෝගාවචර නිසිදති බලනම් කරනවා බෝ ආභුචිත්වා කියන එක කරා නම් යා manussත්ත්ව ප්‍රතිලාභේත කරු කර දුර්ලභ වූ manussත්ත්ව ප්‍රතිලාභේ සාක්ෂාත් කරනවා එහෙම නැත්තම් එමේ ඉඳගෙන උද්දානුසී වඩනවා නම් මෛත්‍රී වඩනවා නම් gedara ගැන හිතනවා නම් හරකබාන ගැන හිතනවා නම් මොනවා කෙරුවත් ඒ හිතවිල්ල නිසා කයෙහි හිත පවතින්නේ නැහැ කියලා පැහැදිලි සාක්ෂියක් තියෙනවා. දැන් කයට මොනවද දැම්මත් ඇහැට ගුණක් වටිනවා. මේ භාවනාවේදී කරන මොනක්වත් නොදා මේක සම්පූර්ණ පෑදෙන්න ගන්නවා. පෑදෙන්න කරලා එතන ලක්ෂුව ගන්නවා. අධ්‍යයන රේඛාව අර ගන්නවා. අරගෙන ඉවරලා බලන්න මේක පවත්තන්න කොච්චර අමාරුද මාළුව වතුරෙන් කොට ඉහළට දැම්මා ඒ මොකද කෙලෙස් වලමයි ඡද්දෙමයි රාගෙමයි ප්‍රේමෙමයි සංසාරේ පුරාට ඉඳලා තියෙන්නේ. පළවෙනි වතාවට උන්ටට සබන් ටිකක් කලන ආලාවත්තා වගේ. ඉතින් හරි ඇඟට මොකද ඔගේ කෙලෙස් නැතු. ඔක්කොටම එක. ඒතකොට තමන්ගේ අර තිබිච්ච අනන්‍යතාවයේ තමන්ගේ තිබුණ තාන්න මාන්නේ තමන්ගේ ජීවිතයේ මනෝවිකාර සියල්ලම නැති චිත්තක්ෂණයක් නිසා අපිට පේන්නේ නිකන් අසරණ වෙච්ච, තනි වෙච්ච, කොටු වෙච්ච, පාළු වෙච්ච, රහෙන් තල්ලු කරපු සනෝරින් අයින් කරපු චිත්තක්ෂණයක් ලැබෙනවා. ඉතින් මේක අගේ කරනකම් මේකට සා මේකට කියන ප්‍රමෝද වෙනකම් භවනා ගමන අමාරු. මේ ප්‍රමෝද වීම දල වශයෙන් කියලා දෙන්නේ ඔබ ඔබේ කායට ප්‍රේම කරපන්. ඔය ගෑණි විඤ්ඤාණයට ප්‍රේම කරන එක නිවන් දකින්න වැඩක් නෙවෙයි. අම්මා දරුවට ප්‍රේම කරන එක නිවන් දකින්න වැඩක් නෙවෙයි. ඒක බල්ලු බැල්ලියොත් කරනවා නෙවෙයි. ඒක විදිහේ දෙයක් නෙවෙයි. තාත්තා දරුවට ප්‍රේම කරනවා, තමන්ගේ අම්මට ප්‍රේම කරනවා, තමන්ගේ තාත්තට ප්‍රේම ඒකෙත් සාමාන්‍ය. ඉතින් ඒක මේ ඡන්දය ප්‍රේමේ සහ රාගේ දිගිය යන කතාව. ආරම්භක තේසේ වශයෙන් පන්ති මටන්නච කළුලැල මකල පටන් ගන්නේ ඔබ මේ ගිය පාර පන්ති උගන්න පාඩම් තීන්දිම ඔහුට ලියන්න ගත්තාම අපිට වැඩි අර මේක ආරම්භක දේදී මකල පටන් ගන්න බැරිකම. මකල පටන් ගත්තොත් ඒක ධාතිකයක් දෙන්න පුළුවන්. බුදු හිත කොහොමද කියලා හිතා ගන්න පුළුවන්. චිත්තක්ෂණ වශයෙන්, ක්ෂණ බහුර වශයෙන්, ක්ෂණ මාත්‍ර වශයෙන් රාත්‍රි චිත කොහොමද කියලා හිතා ගන්න පුළුවන්. ඒක දිගට පවත්න එක තමයි අපේ කියන සත්පුරුෂකම. අපේ කියන අප්‍රමාදේ අපේ තියෙන සතියෙන් පවත්තන පවත්තන යන්න යන්න යන්න යන්න ඒ මේ ජීවිතේ නිවන් දකින්නවා කියන පස්චිම භෞතිකයට ලොකු ගමනක් පහළ වෙනවා. යාර තේරෙන පටන් ගන්නවා කවදාකවත් නැතුව ගංගදිගේ ඉහළට යන චිත්ත වීදිය පටන් අරගත්තා. වරින් වර වරින් වර ඡන්දෙ නැති රාගෙ නැති ප්‍රේමෙ නැති හිත විරිචිත්තක්ෂණය එන්න පටන් ගන්නවා. ඒක නිකන් ආලුවන්ට පොරිදැම්ම වගේ ටක් ගාලා ගහලා දානවා වෙන එකක් ඇවිල්ලා රූපයක් ඇවිල්ලා අද්දක් ඇවිල්ලා රදක් ඇවිල්ලා. නමුත් උත්සාහ කරන නැවතත් නැවතත් අර පුරුදු තාලෙටම අර නොසලෙන කයකට හිත යොදලා ආරම්භකදී ඉතිවතේ මේ නොසලෙන රාග නැති ප්‍රේම නැති ඡන්දේ නැති හිතවිලි ටිකට වඩා. එතකොට දැන් බාහනාවේ බරපතල වැරද්දක් වෙනවා. මෙවැනි හිතක් වඩන්නත් ඡන්දයක් තියෙන්නේ සාමාන්‍ය ඡන්දේ තියෙන්නේ කාම ඡන්දේ. දැන් මෙවැනි හිතක් වඩන්න කුසල ඡන්දයක් අවශ්‍යයි. ඒකට ඒකට දඩුවම වෙන්න වෙනවද? ඒකට අර වගේම වර්ධි ගෙවන්න වෙනවද? ඒ වගේම ඒකට ප්‍රේමයක් තියෙන්න බෑ. ඒකට රාගයක් තියෙන්න බෑ. ඉගෙන අපි කරන්නේ අර කාම රාගය රූප රාගයෙන් ප්‍රතිස්ථාපනය කිරීමක් පුදන කරන්නේ. කාම ගුණ කාම රාගය අභාවිත මනසක එච්චරම තමයි දාන්නේ. දැන් භාවිත මනසක් ඇති කරන්න රාගයක් ප්‍රේමයක් ඡන්දයක් නැතුව බෑ. ඒ නිසා කාම රාගය කාම ගුණයන් රූප රාගය ප්‍රතිස්ථාපනය කරනවා කියන එක අවබෝධ කරගන්න පුළුවන් නම් එහෙම නැත්නම් කියනවා නම් ගේයසිත වූ රාගය මේ නෙක්ඛම්මසිත රාගයකින් ප්‍රතිස්ථාපනය කරනවා. ගේසිත වූ ප්‍රේමය නික්කම්සිත ප්‍රේමයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ගේසිත වූ ඡන්දය නික්කම්සිත ඡන්දයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. එතකොට අපි කරන්නේ මේ කය කියන රූපේ ආශ්‍රස ප්‍රසාද වායු පොට්ටප ධාතු කියන රූපේ පිබි වැකිලිම කියන රූපේ පැවිදිනකොට දැනෙන රූපේ හිත කොටකොත්. එහෙම නැත්නම් හිතානින්ද සම්පූර්ණ මෙහිද තියෙන කාම ගුණයන්ගේ සම්පූර්ණ මෙහිද තියෙන කාම රාගේ. ඒ වෙනුවට අපි වෙන රාගයක් නැතුව වෙන ප්‍රේමයක් නැතුව වෙන ඡන්දයක් නැතුව ඒ රාචන්ද ඡන්ද රාග ප්‍රේම 100%ක් නැති කරන්න බෑ සාපේක්ෂ වශයෙන් දන්නා වූ අරමුණක රූප ආරම්භණයකට හිත නංව ගන්න පුළුවන් නම් හරීම සියුම් තැනකට යනවා ඒ මොකද මේ රූපයට හිත නංවපු ගම ආශස්පසාචේත පිම්බිමක් කියලියට කයට ආනපානේ චක්පනට කය මේ අවිජින කයට ඒක පුදුම වෙහසක්. බුදුරජාණන්සේ පාවිච්චි කරන වචන දෙක ධර්ත පරිලාහ කියලා. මේ කයේ හිත පවත්වන එක හරිම වෙහෙසයි. ඒ රූප බල බලා කටත් අරගෙන බලා ඉන්නා වගේ නෙවෙයි. පැය ගණන් කයි වර්ගයකල ඉන්නා වගේ නෙවෙයි. නමුත් මේ කයේ ඇති වෙන මේ දරතේට, කයට හිත ගත්තාම ඇති වෙන දරතේට, කයට හිත ගත්තාම ඇති වෙන පරිලායයට ප්‍රේම කරන්න කියනවා. ඡන්ද කරන්න කියනවා. ආශ කරන්න කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් අපිට උගන්වන ඔබට ඔච්චර විශාල ඡන්ද රාග ප්‍රේමයක් වෙනුවට දන්නා වූ රූපක රූපාරම්මණයක තියෙන මේ ඇති වෙන දරතේ දරති කියන දරන්න බැරි කම. පරිලාහය කියලා කියන්නේ පිළීමට ප්‍රේම කරන්න කියනවා මේ තමයි භාවනා පළවෙනි පාඩම. භාවනා කරනකොට දැනෙන දරත පරිලාහ දෙක පෙර නිමිත්තක්. මගේ හිත දන්නතර වෙච්ච හිත දන්න අරමුණට වැටුණයි කියලා. ඉතින් කමඨාන සුද්ධ කරනකොට මේ පෙර නිමිත්ත පහළ වෙච්ච ඉති කවුරක්වත් නැ මේ තේර මේක චෝදන ලයිස්ට් වල දාන්නේ. ඉඳ ගන්න ගියාම කොන්දට ඉතිනවනේ. ඉඳගෙන ඉනකොට නාය නලියන්න පටන් ගන්නවා. කන නලියන්න පටන් ගන්නවා. එහෙන් නලිය මෙහෙන් නලියන කුඩෙල්ල දුවන රත්තු දුවන වගේ කවදාකවත් නැති ලෙඩ රෝග මත වෙලා තියෙනයි කියලා අර කාම රාගය මේ රූප රාගයකින් රූප රාගයකින් ද රූප රම්මණයකින් ප්‍රතිස්ථාපණය වෙනකොටම මේ මුළු ඇඟම අනුකුලක් වාගේ කටිකුලක් වගේ තලියන්න පටන් ගන්නවා. මේ භාවනාවේ දියුණුවක් සතිය පිහිටවීමක් ඒක නැත්තම් අරමුණ දන්න අරමුණට පැමිණීමක් කියලා කියලා දෙන එක එසේ මෙසේ කමඨාන් සුද්ධ කිරීමක් නෙවෙයි. භාවනා කරන්න ගියොත් එක තප්පරයක් ඇතුළත හිත කයට ආපු වාට අනිවාර්ය ලකුණු රාශියක් වෙන සේරම දරත සේරම පරිලා කලාසුකින් තමයි ඒක ප්‍රේමනාපයක් වෙන්නේ. මෙන්න මේ අප්‍රිය අමනාප වශයෙන් පෙන්ුණා මේ සතිය පිහිටීමේ ලකුණ. ඒ නිසා සතිය පිහිටවපු ගමන් නුරුස්නාකම පහළ සතිය පිහිටවපු ගමන් නුරුස්නා ගතිය පහළ වෙනවා. අන්නේ නුරුස්නා ගතියට ප්‍රේම කරන්න කියලා බුදුහාම අපට කියනවා. මොකද මේක සතිය පිහිටීමෙන් ඇති වෙන නුරුස්නා ගතිය. ඒ වගේම තමන්න තමයි චෝදනා කරන්න පටන් ගන්නවා. භාවනා කරන අය ඔය බොන මිනිස්සු වගේ සූදු කෙනා වගේ ජොලිය නෑ කවදාකවත් නෑ. ඉතින් හරියට මේ මේ දීගියක් ලෙල්ල පිටින් කාපු මිනිස්සු වගේ මූණ. දැන්ගිටි විසි වෙනවා. උතුම ද්වේෂයෙන් ගත කරන්නේ. මොනවා කෙරුවත් හොස්ස ළඟින් මැසයන්න බෑ. මොකද භාවනා කරන. ප්‍රශ්නේ තියෙන්නේ භාව නෑ විතරයි. භාවක් නැතිකම විතරයි. භාව කියන්නේ නැත්තර කියන නම සතා. භාව නෑ. ඒක හොඳ ලකුණක් සතිය පිටපාර. තද්ද වෙනවා කියන්නේ නැත්නම් හොස්සනකින් මැස්සයක් නෑ. ඒ වගේම අනුන්ගේ දොස් දකින්න පටන් ගන්නවා. මේ මේ හොල්මන ඇවිල්ලා කහින්න පටන් අරගත්තා නේද? ඇවිල්ලා යන්තම් භාවනා කරනවා සීසීටි මල්ලක් කියලා බත බත ගන්න පටන් ගත්තා. දොර වැහුවා. අල්ලපු මිල වටේ ඉන්න සීරම යමපල්ලෝ වගේ පේන. යන්නේ නම් ප්‍රේමෙන් සාදරේ ආදරෙන් ඉන්න කියලා තමයි යන්නේ. ගෙදර කට්ටියක් තියලා ඉන්නේ මේගොල්ලෝ එහෙම ඉන්නවා කියන්නේ. නමුත් බලුවොත් වෙන්නේ මොකද්ද? තුවාල පැහැරිච්ච තුවාලයක් වගේ. ඒ වගේම හිතෙනවා මේට වැඩි පැහැදිලිවම හරියට කරනවා නම් කරන්න තිබුණා මේ මිනිසුන්ගේ සංවිධානය හරියට නැහැ. මේක මේ මොන මේට වැඩි ලස්සන කොහොමද කරන්න තිබුණේ? මේ කාරණා හතර තමයි සත්‍ය පිටුපාට පළවෙනි ලකුණ. දික්කටම චෝදනාවක් කරනවා රුස්නගතිය චෝදනා වෙනවා තමන්ට චෝදනා කරනවා අනුන්ට චෝදනා කරනවා ඒ වගේම මේක පෙඩන්ටි පෙඩන්ටි කියන හරියට මේට වැඩි අකුරට කරන්න පුළුවන් මම ඒ නිසා හොඳම වැඩේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආවම මේ කරන එදාට හතරම හරිනවනේ දැන් ඔක්කේම කන්දරයක් නැතුව ඒකම ධර්ම මණ්ඩලෙ බණව ගහෝ කාසෝවට වෙන්න පුළුවන් එතකොට මේ මේ හොල්මන් ටික නෑනේ වෙන හොල්මන් ටික නෙවෙයි ඒ නිසා ඔය ප්‍රශ්නකුත් නෑ ඉතින් ඒක කට්ටිය හිතනවා මේ පමාද අප්‍රමාද ධර්මයේ දේශනා කරද්දී මේක පමාව කරලා මේක නොහොඳ තැනක් එනවා කවදා හරි මේ ළඟදීම දිව්‍යඥාන්සේ එනවා වගේ අන්න එදා එනකම් බලාගන්න. ඒසම් කවදා හරි අපිට අවශ්‍ය නම් ඇහි වටින රාගේ ප්‍රේමේ ඡන්දේ ගැන දැනගන්න කයේ ඇති වෙන දරතයට කයේ තියෙන වෙහසට කයේ ඇතින නුරුස්නා ගතියට චන්දරාග ප්‍රේමයෙන් එකක් හිතන්න කොහොම වෙයිද කියලා. ඉඳගත්තර පස්සේ සතිය ආවම ඒක බුදුජානක මතක් කරන්නේ වනමුඛේ පෑදුවා වගේ කියලා. තුවාලයක් හොදාන්නේ බෙහෙත් දාන්න ඉතලා සුද්ධ කරා වගේ. පැහැට ගුණක් වටනවා වගේ. මේ භාවනාවේ පළවෙනි පාඩම මේක භාවනා ලැබිච්ච පාට පළවෙනි හම්බෙච්ච රෝග ලක්ෂණය කියලා. මේ කයට හිත ආවට පස්සේ ඇති වෙන ඒ ලක්ෂණ ටික මේ ආභෝග කරපුවාම තියෙන ලක්ෂණ ටික අපදානීන සම්පායිත කියලා. ඒ ටික ලියලා තියාගන්න. කයට හිත ආපු ගමන් අය මොකොත් නෑ පුදුම වෙනසක් තියෙනවා. ඒක මේ භාවනා ඉහළට යන්න යන හුඟක් හොඳට තේරෙනවා. මොකද හේතුව ඒකට වෛර කරන්නේ නෑ යා. එයා දැනගන්න මේ සතිය පිහිටු බවට ලකුණක් කියලා. ආධුනිකයාගේ වැඩිම ඒ ලයිස්තුවම දෙන්නේ චෝදන ලයිස්තුවක් විදියට. මම ඉඳගත්ත තැන හොඳ නැහැ, ඉඳගත්ත හැටි හොඳ නැහැ, මට වේදනාව හොඳ නැහැ, මට සතුටු කරනවා, ඇඟනලිනවා, අත්තන කහනවා, මෙතන රිදෙනවා, කැක්කුම් පිපුරුන් ලයිස්තුවක් එනවා. මේ තේරම ඒ බොහොතෙම වර්තමාන වශයෙන් සතිය කියන නිසා පේන දෙයක් කියලා දැකපු දවසේ එයා කද්දාවත් චෝදනා කරන්නේ කද්දාවත් ඉල්ලීමක් කරන්නේ සතිය පිළිබඳ උනන්දු වෙන එකන කවමදාකවත් චෝදනා කර චෝදනා වෙනකොට මෙයා ලැජ්ජාටපත් කරනවා ඉතින් සතිය පිටන්න ඕන චෝදනා කරන කෙනා මට ආවල් දෙය ලැබිය යුතු කියලා ඉල්ලීම් කරන්න යන්නේ නැහැ ඉතින් ඒකම නිවනක් නේ මේ සතිය පිළිබඳ ආරම්භයේදී යම් කිසි කෙනෙකුට මම පිරිසක් එකතු වෙලා දෙන ඕන දෙයකට හැඩගැහිලා කවදාකවත් චෝදනා නොකර කවදාකවත් ඉල්ලීමක් නැතු ඉන්නවනම් මොනතරම් වටිනවද ඒක කරන්න සතිය නාමය ඒක නෙවෙයි ඒ ඇහි රූප බලනකොට ඇති වෙන දේ නමුත් මේ කියන මධ්‍යන රේඛාව මේ කියන ආරම්භක ශේෂී පිරිසුදු කරගත්තේ නැත්නම් ඒක වෙන කෙනෙක් කරලා දෙයි කියලා හිතන්නත් එපා. දන් දීලා මේක කරන්න පුළුවන් කියලා හිතන්නත් එපා. සිල් රැකලා මේක කරන්න පුළුවන් වෙයි කියලා හිතන්නත් එපා. සමත භාවනා කරලා මේක කරන්න පුළුවන් වෙයි කියලා විපස්සනා වශයෙන්ම කරන්න. අර ඔක්කොම බාධක වෙනවා. ওই පිළිසෙට ඇති වෙන්න තියෙනවා ඒවා. මං හිතන්නේ ඒවා කක්කත් අඩු කෙනෙක් ඉන්නවා කියලා මෙතන. ඇති වෙන්න දන් දීලා තියෙනවා කියලා මං හිතනවා. ඇති වෙන්න සිල් රැකලා තියෙනවා. නැත්තම් මේ ජීවිතේ manussත්ව ප්‍රතිලාභය ලැබෙන්නේ නැහැ. අපි ඉතිව්වට යොදවන කාලේ මේ කයේ හිත තියලා කයට හිත ආපුවාම දැනෙන දේ මේකයි කියලා කියන එක වෙනුවට ඒක නිසා අපි මූලික ආකල්පවල මූලික අවතුම් පැවතුම් වල පැහැදිලි වෙනසක් එන්න ඕනේ නිවනට නෙවෙයි මේ සති මාත්‍රය කියන්නේ මොකක්ද කියන එක. කවදා හෝ සති මාත්‍රය පිළිබඳව පෙරටුව පෙරමුණ ගත්තොත් ඊට පස්සේ භාවනාව ගාපටලවියයි. ඒ නිසා අපි චක්කු විඤ්ඤාය රූපයක් දැකලා ඒ චක්කු විඤ්ඤාය රූපේ වර්තමාන වශයෙන් මේ රාගේ මේ ප්‍රේමේ මේ ඡන්දේ කියලා තේරුම් ගැනීමේ අභ්‍යාසය කරන්නේ ඊට වඩා පොඩ්ඩක් පස්සට ගිහිල්ලා කයෙහි කිසිවක් නොකරන කයෙහි රූප බලන්නේ නැති, සද්ධාහන් නැති, ගඳ බලන්නේ නැති, රස බලන්නේ නැති පහස පමණක් අචේතනිකව පහළ වෙන කයෙහි චේතනිකව නෙවෙයි ආභෝග කිරීම තේරුම් ගන්න. ආභෝග කරලා ඒ වැටහින දේ අපදානේන සම්පායති කියන විදිහට චරිතයෙන් සපෙල කියන්න පුරුදු වෙන්න. ඒ කතාවට කියනවා ධම්මීවා කතා. එම්පිට ඔක්කොම සප්පප්පලාප වෙනවා දාන. ඊට මෙතන වෙන කතා නොකර ඉන්නේ. අද්දුට ප්‍රත්‍යක්ෂේ කියන්නේ. ඒක කෙලින්ම ධර්මයි. ඒ විනෝඩන එහෙමලු මෙහෙමලු අතන මෙහෙමලු මෙතන මෙහෙමලු කියන සියල්ලම අපි දන්නවා සම්පප්පලාව වලට ඒක නතර කිරීමත් හරි වැදගත් භාවනාවට යනකොට ඒ ශාපි අද මම මීට වැඩි ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ දේශනා විතරකට මේ හදාගත්ත පදනමේ ඉඳගෙන මේ මාළිකපුත්තු සාංශික කියපු විදිහට ඇහි හික්මීම කනේ හික්මීම ආදි වශයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා ඊළු දිනාටම ඔය කියන හැම උපකරණයක්ම අතේ තියෙනවා එක්කෙනෙකුටවත් මඩ පිටින් අලුතෙන් උපයන්න ඕනේ කියලා හැබැයි උපකරණේ හරියට වෙලාවට පාවිච්චි කරනවා වෙනුවට අඳුරකට හම්බෙච්ච දැලිපිය වගේ අතන මෙතන කපා ගන්න යන්න එපා ඒ ඉදිරි ගමන සඳහා අවශ්‍ය කරනා වූ මූලික සති මාත්‍රේ. නැත්නම් සතිය තියෙන බව සතිය තියෙන වෙලාවේ දැන ගැනීම සහ ප්‍රත්‍යක්ෂණය વિશે නැවත කල්පනා කරන්න අද්ද භවනා පටන් ගත්ත ආධුනිකෙක් වගේ. ආධිකම්මිකෙක් වගේ. අනිත්‍යත් ඉතින්ද යනකම්ම අහිංසක වෙන්න ඕනේ. ඉතින්ද යනකම්ම අපි ඍජු වෙන්න ඕනේ. ඉතින්ද යනකම්ම අපි නිහතමානී වෙන්න ඕනේ. ඒ නියතමානී වෙන්නේ අපිට වෙන ලාභයක සත්කාරයක නෙවෙයි බුදුහාමුදුරු කියපු නිසා සත්‍ය මාත්‍රාව ඇති කරගන්න ඕන නිසා ඒ නියතමානීකම පිණිස ඒ අහිංසක බව පිණිස අද දවසේ ධර්ම දේශනාව හේතු ආශනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා අපි ඊයේ වගේ මෙතනදී විනාඩි ස්වල්පයක් කරගනිමු අනුමෝදනා ශීර්ෂයේ එහෙම නැත්නම් මුචිතා ශීර්ෂයේ ශ්‍රී ලෝකවාසී සත්පුරුෂ මණ්ඩලයට ඥාතික මිත්‍රාදීන්ට අපවගේ પરමාර්ථය නැත්තම් ඉල්ලීපත් කර ගැනීමටත් එවතයි ඒ තීර්ථේ කරන පින්පැමිණි වීමට අපි වෙලාවක් නැහැ බලාපොරොත්තු වෙන්නේ අපි සම්ප්‍රදාන කුලෙ ඊත්තාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමේ ඒ ලෝකවාසී සියලු සත්‍යයන් සමග මේ කුසලයේ හදා බෙදා ගැනීමට පෙළඹෙමු. ittavata jagammi sambhatam punya sampadam sappi deva numodantu sabba sampatti siddhya ittavata jagammi sambhatam punya sampadam sappi bhuta numodantu sabba sampatti siddhya එත්තාවතා චමම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා කුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනම් බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा ඉදං වූ ඥාතියේනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතියේනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මෝ ඥාතිනම් හෝතු ස්පිතාමුඤ්ඤං ඉම්මිනා පුඤ්ඤම්මේන මාමි හේවාල සමාගමු ගමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ ගමෝ යාව නිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ය සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ වන්දනා කරමු සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සුපත්ත්වා සුවපත් විත්වා අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු